සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමි තබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා නැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි යද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවස් 3ක මේ භාවනා වැඩමුළුවේ સમાප්තිය සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට අපි වෙනදා කරන්නේ මේ වෙලාවේදී අවසාන වශයෙන් ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන එක. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට එහෙම ප්‍රශ්න ඉදිරිපත් වෙච්ච බවක් පේන්නේ නැහැ. ප්‍රශ්න දාලා නැහැ. ලියන ප්‍රශ්න තියෙනවා ආයෙ නයි කරගමු දැන් අපිට ලිඛිත ප්‍රකාශන වගේක් තියෙනවා මම ආරාධනා කරනවා ඉල්ලා හිටනවා චන්දනගෙන් මේවා සභාගත කරන විදියට අවසරයි සායනාංශ ගරු ස්වාමීන් වහන්ස මුල්ම කමඨහන් උපදේශ පරිදි ඉඳ ගන්න විටම සමාධි වෙනවා නම් පළමුවන එකලසේදීම අරන් ඇතුලේ දාලා දෙන මම දැන් මෙතන කියලා පළමුවන එකලසේදීම දැනෙනවා යනුවෙන් අරමුණු කරමි දැනෙනවා යනු දිගටම දැනෙනවා යනු දිගටම පැවැත්විය යුතුයද මින් ඉදිරියට හුස්ම බැලිය යුතුයද නැද්ද ඔබ වහන්සේ පැවසූ පරිදි ආනාපාන සතිය හුරු කරගන්න එපායයි කීම නැවත අපහට කරුණාවෙන් විස්තර කර දෙන්න. පරයන්කේදී මම දැන් මෙතන යන චිත්තක්ෂණයේ ඇති ඇතිවන නැතිවන අයුරු බැලිය යුතුයද? ඔබ වහන්සේට නිවන් සුවම අත් වේවා. මේක ඇත්තටම ඒ පළවෙනි ධර්ම දේශනාවටම සාවධානව ඇහුම්කන් දුන්නොත් ඒක පෙන්ලා දෙනවා. ආධුනිකයෙක් ඇත්තටම බලාපොරොත්තු වෙන තාක්ෂණික කරුණු ඉතින් යාට කියලා දෙනවා ඉඳ ගන්න ආනාපානේ කරන්න විස්තර කියලා දෙනවා. නමුත් ඒ ඉඳගෙන ඉන්න භාවනාවේ අවසානට මතක් කරලා තියෙනවා මතක් කරනවා ඉඳ ගන්නකොටම Tamanට ඉඳගෙන ඉන්න එකේ පහසුව සහැල්ලුව හම්බ වෙනවනම් වෙන මොකක්වත්ම ඕනේ නැහැ. ඒ සහැල්ලුවේ ඒ විවේකේ දිගටම ගත කරන්න. පැයක් දෙකක් හිටියත් ඒකේ කෙලෙස් නැහැ. ඉතින් අපිට කොයි එකෙන් වුණත් කරන්න තියෙන්නේ ඒ කෙලෙස් නැති තත්වයක් ගන්න නම් බැරි නම් ඒකේ ඉන්න බැරි නම් හිත මෙහෙවල වැඩ කරන්න ඕන තමයි ආනාපානයක් බලාපොරොත්තු වෙන්න ඕනේ පිම්බීමක් හැකියාවක් බලාපොරොත්තු වෙන්න ඕනේ ඉඳ ගන්නකොටම මේ වගේ මේ වගේ වයින් අඹින්න සාමාන්‍ය දවස් 10 භාවනා වැඩමුළු දෙවෙනි දවසේ තුන්වෙනි වෙනකොට කොහොමදත් ඉඳ ගන්නකොටම සමාධිගත වෙනවා විස්්‍රාම වෙනවා එතකොට ආනාපානේ අල්ලන්න ඕන කමක් නැහැ පොඩි දරුවා නැගිටලා හුරු වෙනකන් දඬුවට ගහලා දෙනවා නමුත් පුරුදු වුණාට පස්සේ දඬුවට ඕනේ නැහැ ඊට පස්සේ යාට යන්න පුළුවන්. බයිසිකලයක් පදින්න පුරුදු වෙනකන් කවුරු හරි අල්ලලා උදව් කරනවා. බයිසිකල කිලින් කරන යන්න පුළුවන් වුණාට පස්සේ ආයෙ කවුරුවක්වත් ඕනේ කරන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ අපි 10යි මොනවා හරි කියලා දුන්නොත් ඒකට 10 වෙනවා. තොරතුරක් දුන්නොත් ඒ තොරතුර පාවිච්චි කරනට වැඩිය තොරතුරුත් වැඳ වැඳ ඉන්නවා. මට අනේ ආනාපානෙ කිව්වේ මට පිම්බීම හැකිලිමනේ පේන්නේ දැන් මම මොකද කරන්නේ නැත්නම් මට බින්ද ගත්තාම පිම්බීම හැකිලිනේ පේන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ ආනාපානෙ කියලානේ ඉතින් දැන් මොකද කරන්නේ කියලා හැම දෙයක්ම ප්‍රශ්න කරගන්න. ඒක කොහොම උපක්‍රම මේ හිත gedෙට්ට ගෙන්න ගන්න. මේ තමන් ඉන්න තැනට විත්මාන මොහොතට වර්තමාන කයට ගෙන්න ගන්න කරන උපක්‍රම ඒක කොයි එක වුණත් ප්‍රශ්නයක් නැහැ. බලන මැට්ටෙන් වුණත් ප්‍රශ්න නැහැ මීවලටම. ඉතින් ඒක කියන්න ගියාම ඔක්කොටම හරියන්න වචන කියන්න බෑ පැයක. නිසා තේරුම් ගන්න ඕන නිදර්ශනයක් වශයෙන් ආනාපානි ගන්න කිව්වට ඒක ගත්තත් නැතත් ඕන කරලා තියෙන්නේ gedette හිත ගණ්ඩායි. හිත නැවත පිට නන්නත්තර වෙන්නේ නැතුව ඇතුළට ගණ්ඩායි. ඒ ඇතුළට ගැලීම වෙනව නම් ඒකේ ඉnde ඉnde ඉnde එක ගොනුවක් එනවා. ඒකේ බය වෙන්න දෙයක් නැහැ. ඇතුළට ලෝකේ පුරාම ඇවිදමින් තිබුණ හිත කොයියම්ම මොහතක හරි මම දැන් මෙතන කියන මේ මේ කේ අදෝ කේසමත්තකා උද්දම් පාදතල අදෝ කේසමත්තක විදිහට පාතලෙන් උඩ කෙස්මත්තෙන් යට හැම පරියන්ත කරගෙන ඇත්තව මේ කයට හිත ගන්නයි මේ සෙල්ලම් කරන්නේ ඒ තරම්ම මේ හිත නන්නත්තරයි. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. නිසා මේක මම දැන් මෙතන කියලා ගත්තත්, ආනපනි කියලා ගත්තත්, පිම්බීම හැකිලිම කියලා ගත්තත් කොයි එකත් එකයි. හොඳට මතක තියාගන්න ඒකට හිත ප්‍රශ්න කරන්නේ නැතුව එකක වෙච්ච ගමන් එහෙම නැත්නම් මේ වැඩි හරි කියලා තේරුම් ගත්ත ගමන් ඔක තව තව තව ගොනු වෙනවා. ඉතින් ඒක මේ මේ කොම් භාවනා උපදෙස් දෙන්නේ කොතෙන්ද යන්නද කියන එක කමඨහං සුද්ධ කෙරෙලදී විතරයි පැහැදිලි වෙන්නේ නැත්නම් කට්ටිය හිතන්නේ මේ ආනාපාන කියන්නේ නිවන කියලා. ආනාපාන කියන්නේ නිවන නෙවෙයි. නිවනට යන්න පෙරක් පෙත අර ලී කැලක් කපන්න ඉස්සලා ඉරක් ගහ ගන්නවනේ. ඉර ගහගෙන ඉර දිග කපන්නේ ඒ වගේ ආනාපාන කියන්නේ ගහපු ඉරක් විතරයි. ඔය කාන්තාව 60 කපන්න ගියාම පතරමක් කපනවනේ කපල වෙලා තියලා ඇඳ ගන්නවනේ ඇඳගෙන ඉවරලානේ කපන්නේ. කොච්චර ලස්සන ඇඳද කපන්න බැරි කාට බෑ. දක්ෂ මිනිහට කම්පතරන් ඕනෙත් නැහැ. නිකන් කපනවා. කියන්නේ වගේ ක්‍රම මේ ප්‍රශ්නේ අහපේක හොඳයි. මොකද නැත්තම් උගව දෙනෙකුට අර කිටි භාවනා වැඩමුළු වලදී මේ වගේ පොඩි පොඩි දිරව ගන්න බැරි ප්‍රශ්න පිටින් ආපහු ගෙදර ගියොත් ඒක අජීර්ණයට හිටිනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ භාවනා උපක්‍රම අරමුණු නිමිටි මේ සේරගෙම කරන්නේ හිත ගෙදෙට්ට ගෙන්න ගන්නයි. ඉතින් ඉඳ ගන්නකොටම ගෙදරට ආවනම් අරක නැති වුණා මේක නැති වුණා බලන්නේ නැතුව ඒ ඇති වෙච්ච ඒ ඒකෝදි භාවය ඇතුළට නැමිච්ච ගතිය ඒකත් ජයසිරි මංගලම් කියලා පුළුවන් තරම් බලන්න ඕනේ එතන පවත්තන්න මොකද එතන කෙලෙස් නැහැ මම දැන් මෙතන කියන තැන හිටියත් ආනාපාන හිටියත් පිම්බි මැකිලිම හිටියත් රාගේ ඉන්න විඩක් නැහැ ද්වේෂේ ඉන්න ඉඩක් නැහැ මොහේ ඉන්න ඉඩක් නැහැ ඉතින් ලොකු ජයග්‍රහණයක් ඒක ඒ මැත්තේ තමයි වෙන ඕනෙම හොඳ දෙයක් වෙන්නේ මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සරහ ගැන හිතන්නවත් එපා ගෙපල සුද්ධ කරගන්න නැතුව ගෙවල් හදන්න ඒක කතා කරන්න බෑ. එයිසා අවුරුද්දක් ගියත් කරන දෙකක් ගියත් කරන ප්‍රශ්න 100ක් අහුවත් කරන මේ පදනම කොහොමද මේකට බහගන්නේ කියන එක ලැජ්ජ වෙන්නේ නැතුව නැවත නැවත අහලා සුද්ධ කරගන්න ඕනේ. ඒක නිසා පටන් ගන්නකොටම තැම්පත් වෙනවනම් මොනම දෙයකින්වත් ඒක අවුල් කරන්න යන්න එපා. තැම්පච් එක එහෙම යන්න අරින්න ආනපනේ ආවොත් වාසියට ගන්න කරදරයකට ගන්න එපා. පිම්බි මහැකිලිම ආවොත් ඒක වාසියට ගන්න කරදරයකට ගන්න එපා. මේක එන්න ඕනේ මේක එපයි කියන්නත් එපා. ආස්වාසේ විතරයි පේන්නේ ප්‍රස්වාසේ පේන්නේ නැහැ කියලා කරදර වෙන්න එපා. නිකන් ඉන්නේ ආස්වාසේ හරි පේනවනේ දැන්. ප්‍රස්වාසේ විතරයි පේන්නේ ආස්වාසේ පේන්නේ නැහැ කියලා කරදර වෙන්න එපා. එනේනවා තමයි ප්‍රස්වාසේ පේනවනම් ඒකත් ලොකු ඇතුලේ ඉන්න බාට ලකුණක් නේ. ආන්නේ ටික තමයි මට කියන්න හිතෙන්නේ ප්‍රශ්න දිහා අහගෙන ඉන්නකොට. ගරුතර ස්වාමීන් වහන්සේ අවසරයි ආනාපාන සති භාවනාව කරන විට විනාඩි 1ක් 2ක්වත් හිත එක තැනකට යා නොදී විවිධ විවිධ සිතුවිලි එයට බාධා පමුණුවයි. සමා වෙන්න ආනාපාන සති භාවනාව කරන විට විනාඩි 1ක් 2ක්වත් හිත එක තැනකට යා නොදී විවිධ සිතුවිලි එයට බාධා පමුණුවයි. බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ හෝ බුදුරුවක් සිතින් මවාගත් කල සෑහෙන වේලාවක් ආනාපාන ඉරියව්වේ හිඳීමට පුළුවන්. මේ මට පුරුද්දක් වශයෙන් දිගටම පවතීද මා කල යුත්තේ කුමක්දයි පහදා දෙන මෙන් පහදා දෙන්න මෙසේ දිගටම කලාට වරදක්ද පෙරුවන් සරණයි තොරතුරු තුනක් මදි මට උත්තර දෙන්න මම ඒවා හිතලා කියන්නම් ඉඳගත් ගමන් ආනාපානට යන්න එපා ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න ඒකේ ඉන්න බැරි නම් ඉරියව්ව සකස් කරලා දෙන්න. ඒ නිසා එදෙන පියවරක් පන්නලා තියෙනවා. මේ ආනාපානය හොයන්න හදනවා. දෙක බුද්ධානුස්සතිය කරන්න බුද්ධානුසතිය නෙවෙයි අරක්කු ටිකක් බීලා හරි කමන්නේ වාඩි වෙලා එකති වෙනවා නම් එච්චරයි කරන්න තියෙන්නේ මේ හිත එකඟ කරගන්න හදන්නේ ඉතින් ඒක උනාට පස්සේ යන්න අනපන්න ඉතින් උනාට පස්සේ යන්න ඉන්න කයට ඉවරනේ බුද්ධානුසතිය ඔක ඉස්සලා කරනවද පස්සේ කරනවද ඕන ප්‍රශ්නයක් නැහැ තුන කියනවා බුද්ධානුසතිය කරනකොට ආනාපාන ඉරියව්වේ ඉන්න පුළුවන් මොකද ආනාපාන ඉරියව්ව කියන්නේ හතර ඉරියව්ව ආනාපාන කරනවා එමනේ දිලියදී ඉතින් මේ හරුපනේ මේ බුද්ධානුසුතිය කරනකොට ආනාපාන ඉරියව්ව ඉන්න පුළුවන්. ඉතින් මට මොකද්ද හිතන්න වෙන්නේ? මට කියන්න වෙනවා මේ බුද්ධ මේ බුද්ධානුසුතිය කරනකොට මට ඉඳගෙන ඉන්න පුළුවන් කියන එක. ලියන්න ඕනේ වෙන මොකක් හරි. ලියවිලා තියෙන වෙන මොකක් හරි. මට ඇහෙන්නේ ලියපු ටික විතරයි. ඒක නිසා මොන්න දේ හරි කමන්නේ සමත ටිකක් කරලා හරි කමන්නේ එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලලා හරි කමන්නේ ආනාපානේ හරි හරි කමන්නේ මේක ඇතුළට දාගන්න ප්‍රශ්න දෙකම ඉතාම මූලික ප්‍රශ්න දෙකක් මේ ප්‍රශ්න මුල්ම දවස් සාකච්ඡා වුණා නම් අතර දවස් දෙක මීට වැඩි උඟක් ප්‍රයෝජනවත් වෙනවා ආධුනිකයන්ට ඇහුනේ ගොඩක් අර මේ පුරුද්දිච්චායේ ප්‍රශ්න ඒ නිසා ආධුනිකයන්ට පස්සර ගහන්න ඇති ඒකට අපි වග කියන්නත් ඕනේ නමුත් යන්න ඉස්සලා හරි කමන්නේ අපිට මේක සාකච්ඡා කරන්න වෙච්ච එක හොඳයි සක්මන් කරන්න ගියාට පස්සේ සක්මන කියන වචනේ දාන්න එපා නිකන් පොළවේ ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න එහාට මෙහාට පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ ඔච්චරයි භාවනා වෙන්න මොකක්වත් නැහැ. ඕක සක්මන් කරන්න ගියොත් කුරුසෙට යන ගැහුවා වගේ අලියන්න විලංගු ගැහුවා වගේ මල විකාරයයි මේ හොඳට ඇවිදින මනුස්සයා. සක්මන් භාවනා කරන්න ගියාම කොර වෙලා. මේ උදේ දවල් රැ නිින්දෙමුත් හුස්ම ගන්න මනුස්සයා භාවනා කරන්න ගියාම ආනපානිකේ නම දාපු ගම හුස්ම ටිකවත් ගන්න බෑ. හුස්ම ගන්න බැරුව යනවා. ඕක කොහොම බය අරින්නද කොහොමද ඕකට තියෙන සබකෝලේ අරින්නේ කියලා මටත් බැරි නම් මං හිතන්නේ ලෝකේ කාටවත් පුළුවන් වෙයි කියලා. මොකද ඒ තරම්ම මම මේ මේ මේ කියලා දෙන්න ඕනකොට මම මේ නිදර්ශන සහිතව කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න දෙක අවසාන දවසේ හරි ඇහිච්ච එක ගැන මම සතුටුයි. මුන්න ක්‍රමයට හරි කමන්නේ අපි ඉසලා කය තැම්පත් කරගන්න. එක්ක බුද්ධානතු එක්ක මෛත්‍රිය අසුබ මරණස මොකක් හරි කමන්නේ දාලා තැම්පත් වුණාට පස්සේ බලන්න මම මෙතන ඉන්න බව දන්නවද? ඒක ප්‍රകൃතියනේ. බුද්ධානුස්සති කියන එක අපේ ප්‍රകൃතිය නෙමෙයි ඒක අපේ හිතලුවක් නේ දැකපු නැති එකක් නේ. ඒක සම්ප්‍රඥප්තිය. ප්‍රඥප්තියෙන් දැබ්බත් වෙලා බලන්න මම දැන් මෙතන ඉන්න බව දන්නවා. ඒකෙම සුවිශේෂී ලකුණක් තමයි පිම්බීම හැකිලිම හරි ආනාපානෙ හරි කියන්නේ. ඒක නොලැබුණත් මම මෙතන ඉන්න බව දන්නවනම් ඒකේ කෙලෙස් නැහැ කියන එක විතරයි බුදුහාමතුරු මෙතෙන්දී අපිට ඉල්ල ඉදිරිපත් කරන සාධාරණීකරණය. ඒ නිසා හොඳට බලන්න කොච්චර වෙලාවක් එහෙම බැරි නම් ඉරියව වෙනස් කරන්න. ඒ හරි බැරි ගහලා ආයෙසරයක් බලන්න වෙනදට වැඩිය පොඩ්ඩක් ඉන්න පුළුවන්. ආයෙ ටිකක් සක්මන් කරලා ආයෙ වාඩි වෙලා බලන්න. එහෙම දෙතුන් සැරයක් කරනකොට ප්‍රයත්න නැතුව හරියන්නේ නැහැ. ක්‍රමසහවිදි පහළ වෙලා මේ කය එක යාළු වෙලා, මිත්‍ර වෙලා, හාද වෙලා, මෙලෙක් වෙලා ඒ ගමනේ මිසක් අයින් ගමනක් නැහැ. ඒකෙදි ලොකු මෛත්‍රියක් වුණ ලොකු කය පිළිබඳව ලොකු මෙලෙක් ගතිය මිත්‍ර ස්වරූපයක් අවශ්‍යයි. මොකද එහෙම කියන්නේ අපි මුළු දවසම ගත වෙන්නේ කයත් එක්ක වෛරේ. වර්තමාන මොහොතත් එක්ක වෛරේ. වර්තමාන මොහොත නොදකින් නොපතන් කියන්නේ ඒ නිසා ඒක ආපහු ගන්න අර නෙල්ලි ගෙඩියක් කපනකොට වගේ කටේ දාගත්ත ගමන් හරි පැංගිරි. හරි තිත්තයි. හුඟක් කියලා කකා ඉනවල තමයි පැණිලා මතුවේ. ඉතින් කවුරු හරි කට දාගත්ත ගමන් කිව්වොත් ඔය කකා හිටපන් ටිකක් කලකට පැණි පැණි පැංගිරි වෙනවා පැණි පැණිලා වෙනවයි කියලා පිල්ලි ගන්නෑ. යා කියන්නේ කොහොමද මේ කනකොට මට දේනවනේ තිත්තයි මේක මේක පැංගිරි බෑ. ඉතින් කොච්චර මේ ඒත්තු ගන්නන්න වෙනද කොහොම තමයි පටන් ගන්නකොට කොහොම තමයි කාටත් කොහොමයි. ටිකක් කකා ඉනකොට හරියනවා කියන එක ආදුනිකයා බාර ගන්න. ඩිංගිත්ත ගොඩාපේකනනම් පේනවා ඒක ලොකු ධෛර්යමත් කරන වචනයක් කියලා. ඉතින් අපිට ඕන කරලා තියෙන අර සබකෝලේ අතහැරලා තමන්ගට තමන්ට තියෙන අව තක්සේරු අයින් කරලා, ද්වේෂය අයින් කරලා අනිකුත් වැඩ කරනකොටත් අපිට නිකන් ශිල්පයක් පිටින්නේ නැහෙනේ. કોઈ ශිල්පේ කරන්න ගියත් අපි ටිකක් පුරුදු වෙන්න එපායි. ආන්නේ පුරුදු වෙන වෙලාවේ ඉවසලා නැවතිල්ලේ මුහුදකට බහින මිනිහෙක්, ගඟකට බහින මිනිහෙක් වගේ ටික ටික බහින්න ඕන. එක සැරේම ගැඹුරට යන්න බෑ. ටික ටික ටික ටික බහිනවා. ආයෙ ගොඩ එනවා. ආයෙ ටික ටික බහිනවා. ඕම් බය ඇරිලක් තමයි තියෙන්නේ. ඒක නිසා දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි පස්සේ සරල සමාන්තරයි දෙකේම තියෙන්නේ අවතරණේ බැස ගැනීම හාදවීම මිත්‍ර ස්වරූපයක් ඇති කර ගැනීම ඉතින් මේක තමයි කියන්නේ මරණ මොහොතේ කරන්න බෑ කියලා. ලෙඩ වෙච්ච වෙලාවේ කරන්නත් බෑ. වයසට ගිහලා කන් ඇහෙන්නේ නැති වෙලාව කරන්නත් බෑ. නිසා මේ වෙලාවෙත් අමාරුයි කියන එක හොඳට තේරුම් ගන්න. මේ මේ හොඳට ඒ සඳහාම සැදී පැහැදී සිට සිල් අරගෙන අනුන් තම්බලා දෙන බතක් කාලා කවුරුර දීප ඇඳක වාඩි වෙලා ඉඳගෙන පුතියක නිතිගයි කියත් කරන්න බෑ. ඉතින් එහෙව් එකේ නිකමට හරි පිළිකාවක් තියෙනවා කියලා කිව්වට පස්සේ ඔක් කරන්නේ කිව්වොත් කොහොම හිටියේ? නැත්නම් අම්මා අප්පා දැන් මැරිලා ගිහිල්ලා සුනාමියට ගිහිල්ලා පණිඩිය ආවට පස්සේ ආනපනි වඩන්න කිව්වොත් කොහොම හිටියේද? ප්‍රභාකරන් ඇවිල්ලා රට ඇල්ලුවා. සිංහලයා ඉවරයි. කොහොම පණිවිඩයක් ඔළුවේ තියදී කොහොමද භාවනා කරන්නේ ඒ තරම්ම ගැඹුරු වෙන මොකක්වත් නෙවෙයි තියෙන්නේ ඒ තරම්ම ගැඹුරුයි මේක ඒක නිසා මේ වගේ පුංචි පුංචි දේවල් වලට ඉතින් කාගෙන උත්සාහ කරලා අපි කොහොම හරි එක පාට දාගන්න කොච්චර දක්ෂ වුණත් අන්තිම දක්ෂ යෝගාවචරයටත් ඕන වෙලාවක මේ ප්‍රශ්නේ මතුවෙනවා ඕනේ තැනක ලෑස්ති වෙනවා ආයෙත් ආධුනිකයෙක් වගේ ලෑස්ති වෙලා මේ දැන් ඉපදිච්ච බබේ කුස්ම ගන්නවා වගේ දැන් මේ ශරීරයට ප්‍රේම කරන්න හදන්නේ මම කොහොමද ශරීරය තියාගන්න ඕනේ කියලා ඒ වෙලාවේ හැටියට ඒ තන් වැසිනෝන කියලා කියන ස්ථානෝචිත ප්‍රඥාව යොදනවා කියන එක හැමදාම අලුත් කවුරුවක්වත් මේ ලෝකේ නැහැ හැම විලියවෙටම හරියන හැම තැනටම හරියන ඉරියව්වක් තියෙනවා හැම වෙලාවටම හරියන කර්මස්ථානයක් තියෙනවා. ඒක මාරු වෙනවා. නමුත් වඩාම වාසිදායකක අරගෙන අවස්ථාවේ හැටියට වැඩේට බහගන්න හැටි ඒක ස්ථානෝචිත ප්‍රඥාව. සමහරුන් ටික සහජයෙන්ම තියෙනවා. නැති මනුස්සයාට දෙන්න පුළුවන් ද බැරිද කියන එක පරිපාලන ශාස්ත්‍රයේ ප්‍රධාන ප්‍රශ්නය. ඒ ස්ථානෝචිත ප්‍රඥා නැති මනුස්සයාට ඒක දෙන්න පුළුවන් ද කියන එක. නමුත් උත්සාහ කරන්න ඕනේ. මෛත්‍රියෙන් උත්සාහ කරන්න ඕනේ කරලා බලන්න හරියන්නේ නැහැ කියලා තරහ වෙන්න එපා. ඒක උපනිෂ්ඨේ සම්පත්තියක්. නමුත් උත්සාහ කරලා කරලා තමයි කවදා හරි භවයේ මේක අපි ඇති කරන්නේ. ඒ නිසා මේක ආනාපානයේ සඳහා කරන ප්‍රයත්නයක් නෙවෙයි. වර්තමානයේ හිත ගන්න කරන ප්‍රයත්නයක් පමණයි. සතිය පිහිටුවා ගැනීම සඳහා කරන ප්‍රයත්නයක් පමණයි. ඒ නිසා ඒ බුද්ධානුසුති ඉනකොට මට ආනාපාන ඉරියව්වේ වැඩි වෙලා ඉන්න පුළුවන් කියන ඒවා සම්පූර්ණ පටලැවිලි. ආනාපාන ඉරියව්වක් කියන එක සාසනේ නෑ. මේ වෙලාව වැටිට කොයි එකකින් හරි කමන්න කරගෙන වාහනේ පාට දාගන්න ඕනේ. දැන් මට පස්සේ ගමන යන්න පුළුවන් ගොඩක් අර. ලිඛිත ප්‍රශ්නේ පමණයි. ලිඛිත ප්‍රශ්න ඉතරයි තියෙන්නේ. කෙසේ නමුත් මම ආරාධනා කරනවා ඒ වගේ මූලික වශයෙන්ම මූලික උපදෙස් පිළිබඳව ආධුනික අයට තියෙනවා නම් යන්න ඉස්සෙල්ලා ඒ වගේ සුද්ධ කරගත යුතු පැකිලෙන්න එපා. අනිත් අයගේ සුභ සිද්ධිය පිණිස අපි ප්‍රශ්න මතු කරගනිමු. ඒක ලෙඩට ශක්ති ප්‍රමාණයෙන් අපි ඒක විසඳ ගන්න උත්සාහ කරමු. වැඩසටහන නිමාව සටහන් කිරීමක් වශයෙන් සිල් පවාරණය කරලා අපි නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට ඉස්සලා කාඩරි කියන්න කරන්න ප්‍රශ්න කරන්න දෙයක් තියෙනවා නම් කරුණාකරලා අවස්ථාව ගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. හොඳයි එමනම් දැනට අටසිල් සමාදන් වෙලා ඉන්න ඒ වගේම උපෝසත් ආජීවට්ටමක සීලය සමාදන් වීමට කැමැති සියලුම දෙනා ආජීවට්ටමක සීලය සමාදන් වීම සඳහා নমස්කාරය කියනවා